शरणं गच्छामि धम्मं शरणं गच्छामि सङ्घं शरणं गच्छामि बुद्धं शरणं गच्छामि यं धम्मं शरणं ගච්ඡාමි ඉතියම්පි සංඝං සරණං ගච්ඡාමි ඉතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි සතියම්පි ධම්මං සරණං සතියම්පි සම්භං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පන්නං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියා දින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි ආමේසු මිච්ඡාචාරා වේදමණී ආපදං සමාදියා වේදමණී සික්ඛාපදං සමාදියාමි සුනාවා වදාමේ සික්ඛාපදං සමාදියාමේ අරුසාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමේ සම්පක්ඛලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමේ ආජීවා වේදමණී සික්ඛාපදං සමාදියාමි විසමනේන සම්ධින් ආජීව අන්තමපසේ නම් ධම්මං සාධකං සුලං හිතං කම්වා අප්‍රමාදේන සම්පාදේ සම්බන් බුද්ධ සම්පන්න පින්වත්නි මේ පින්වත් දැන් මාස ගානක් තිස්සේම සංකල්පස්කන්ධය වේදාකාරයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලමින් සම්මස්නය කරමින් වාසය කළා. ඇත්ත වශයෙන්ම අප ඒ භාවනා ක්‍රම අනුගමනය නොකලත් අනුදැන අනුදැන්නේ නැතුවත් ඒ යහපතක් සිදුවන නිසාම එය දිගින් දිගටම කරගෙන යාමට අප ඉඩහැරි. විශේෂයෙන්ම එසේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී වශයෙන් එවැනි සම්මස්නයක් කරන විට සිත තුළ කුසල් සිත් තමයි උපදින්නේ විශාල කුසලයක් වෙන ජනිත වෙනවා. අනිත් පැත්තට එලෙස නැවත නැවත එම සිහිපත් කරන විට සිතේ සමාධිමත් ස්වરૂපයක් සමාහිත භාවයක් ඇතිවීමට ඒ උපකාර වෙනවා හේතුව අන් අරමුණු කරා සිත යන විට බොහෝ දුරට අදවන දෙයින් අනිත් පැත්තට එය විදර්ශනා ඥානවල තියෙන සම්මස්තන ඥානය කියලා එකක් ඒ සම්මස්තන ඥානය ඇතිවීමට එලෙස සිටීම ප්‍රයෝජනවත් වෙනවා යම් කෙනෙක් වෙනත් භාවනා ක්‍රමයක් කරලා සෝවාන් ආදී මාර්ගයක් සාක්ෂාත් කරලා තිනවා නම් ඔබට ඵල සමවතකට සමවැදීමට ඒ සත්‍යයනා කිරීම තුළින් කරන සම්මර්ථනය උපකාරයි. ආරමී ශක්තියින් පිරී ඇති සමාධි ප්‍රඥා දිනු වී ඇති කෙනෙකුට නම් එවැනි අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් සම්මස්නය කිරීමක් තුළින් වර්තමාන පංචස්කන්ධ ලෝකයේම ඇතිවන අනිත්‍යතාවය දැකලා සමහර විට නිර්වාණය කුණවත් සාස්වාත් කිරීමට උපකාර වෙනවා. මේ ආදී යම් කිසි සිදුවන යහපත සලකාගෙන අපේ දිගින් දිගටම මේ තින්වත් අයට කරන්නට අවසර දුන්නා. අද මේ භාවනාවම මේ අය මේ දක්වා කරපු මේ භාවනාවම වෙනස් ස්වරූපයකින් අප ඉදිරිපත් වෙනවා. සිත ඉදිරිපත් කරන්නේ ඒ අනුව සිත මෙහෙවීමෙන් අපේ පංචස්කන්ධ ලෝකයේ ක්‍රියාත්මක වන ආකාරය අපට පහසියෙන් දැනගන්නට පුළුවන් වෙනවා එකපාරකින් අනෙක් පැත්තට ඒ භාවනාව එලකින් කළොත් සීල සමාධි ප්‍රඥා දිනු ඇති කෙනෙකුට නම් නිවන උනත් ඒ අනුව කටයුතු කිරීමෙන් සාර්ථක කරන්න පුළුවන් වෙන නිසා මේ දක්වා මේ පින්වත් අය භාවනාවට යොමු කළේ පඨවි ධාතු අනිත්‍යයි ආපෝ ධාතු අනිත්‍යයි තේජෝ වායු ධාතු අනිත්‍යයි දුකයි අනාත්මයි මේ ආදී වශයෙන් කොටස් කොටස් වශයෙන් ඇස අනිත්‍යයි කන අනිත්‍යයි නාසය ජීව ශරීරය මනස අනිත්‍යයි දුකයි අනාත්මයි ඒ වගේම රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන මේ ඉන්ද්‍රියන් ධර්ම නොවන ගෝචර වන අරමුණු අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විමසෝ. ඒ ඊට පසුව ඒ චක්ක විඥාන ආදී ඒ ඒ ඉන්ද්‍රියන් තුළින් ඇතිවන අරමුණු මේ විඥානය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බැලීම. මේ විදිහට කොටස් කොටස් වශයෙන් අරගෙන ඒ භාවනාව කළා ඒ කරපු සෑම භාවනාවට ගන්නා දේශනා අරමුණක්ම අද එක ඉන්ද්‍රියයකට ප්‍රතිපත්ත කරලා භාවනා කරන්නටයි අප උගන්වන්නට හදන්නේ. ඒ කියන්නේ එක තේරෙවි මේ විදිහට හිතුව අප භාවනා වාක්‍ය කියවන්නේ නැහැ. මේ පින්වත් අය මේ කියන දේ හොඳට අහගන්නට ඕන. අහගෙන ඒක හිත්සියදා දරාගෙන ඒ අනුව පිළිපදින්නට ඕන. සුනාත ධාරේත විතරාත සුනාත හොඳින් අහන්න ධාරේත හොඳින් ධාරණය කරගන්න තරාත ඒ යමන පිළිපදින්න භාවනා වාක්‍යප කියවන්නේ නැහැ අර කලින් කියපු කරපු කරනද භාවනා කොටස් නයි අපි එක එක ඉන්ද්‍රියට අනුයුක්ත කරලා අනුබද්ධ කරලා මේ කතා කරන්න හදන්නේ දැන් උදාහරණයක් කියවොත් මේ තින් අත්හය ඇස අනිත්‍යයි කන අනිත්‍යයි ඒ වගේම නාසය අනිත්‍යයි, දිව ශරීරය, මනස අනිත්‍යයි, දුක අනාත්මයි කියලා ඒ කොටස් හය මේකට අල්ලා ගන්නේ නැතුව ඒ වගේම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුනම එකට ගන්නේ නැතුව පළමුව ඇහැ අරගෙන ඇහැට අනුබද්ධ වන සසු සියලුම කොටස් අනිත්‍ය වශයෙන් මෙනෙහි කියලා මෙනෙහි කරනවා. ඒ කරන්නේ මෙහෙමයි. දැන් මොන ඇහැ ගන්නවා ඇහැ අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි ඒ ඇහැ අනිත්‍ය යන ආකාරය අපට පෙනෙන්නට ඕන කුඩා කාලයේ තිබුණු ඇහැනිවි. ඒ නිල් පාටට පැහැපත්ව දීප්තිමත් තිබුණු ඇස් කෙවි අවුරුදු 20 විතර පහ වෙනකොට තියෙන. ඒ අවුරුදු 30 40 වෙනකොට තවත් වෙනස් වෙනවා. 50 60 වෙනකොට තවත් වෙනස් වෙනවා. එන්න එන්නම ඇහැ අනිත්‍යට යනවා. ඒ සංතති වශයෙන් සිදුවන අනිත්‍යතාවය කියන්නේ විපරිණාමය නිසා වෙනස් භාවයකටපත් වීම නිසා ඇහැ අනිත්‍යයට ගිය ස්වરૂපය අප කලින් දකිනවා. කියන්නේ අවබෝධ කරගන්නවා. මේ ඒකේ ඇස අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කියලා මෙන්න ඉස්සෙල්ලා ඇසේ තියෙන පඨවි ධාතුව අනිත්‍යයි. ඇසේ තියෙන ආපෝ ධාතුව අනිත්‍යයි. ඇසේ තියෙන තේජෝ ධාතුව අනිත්‍යයි. ඇසේ තියෙන වායෝ ධාතුව අනිත්‍යයි. මේ විදිහට මම මෙනෙහි කරනවා. බලනවා. ඒ පඨවි ධාතුව අනිත්‍ය භාවය හොඳටම පැහැදිලිව පේනවා. මුලා කාලයේ තිබුණු ඒ සුකුමල ගතිය යුතු ජීවන සෝත කලාපනේ වයසට යනකොට ඒවා මෝරලා වෙන ස්වරූපයකටපත් වෙනවා. ඒ වගේම දහවල් කාලයේ තිබුණු ඇනේ තත්ත්වය නෙවෙයි උදේ කාලයේ තිබුණු තත්ත්වය නෙවෙයි දහවල් කාලය වෙනකොට තියෙන්නේ. ඒක නිකම් උදේ තිබුණ අර ප්‍රභාස් ස්වභාවය පැහැදිලි ස්වරූපයේ දහවල් වෙනකොට හොඳට දැනුවත් වෙනවා වෙනස්ලා තියෙන ආකාරය. මේ හේතු නිසා ඇස වෙනස් වෙනවා. ඇසේ පටවි ධාතුවක් වෙනස් වෙනවා, ආපෝ ධාතුවක්, තේජෝ ධාතුවක්, වායෝ ධාතුවක් වෙනස් වෙනවා. මෙසේ ඇස අනිත්‍ය අනිත්‍ය අනිත්‍ය කියලා මෙනෙහි කරලා ඇසේ තියෙන පටවි ධාතුවක් අනිත්‍යයි, ආපෝ ධාතුවක් අනිත්‍යයි, ඇසේ තියෙන තේජෝ ධාතුව, ඇසේ තියෙන වායෝ ධාතුවක් අනිත්‍යයි කියලා බලනවා. තව නුවණ දියුණු කෙනෙක් සිටින නම් පඨවි ආපෝ තේජෝ වායු තවත් බෙදලා බලන්නට පුළුවන්. තේජෝ දහතේ හේ තියෙනවා සාමාන්‍ය අපේ ඇඟේ තියෙන රස සීතල ප්‍රශ්න උෂ්ණයක් තියෙනවානේ අංශක 94.4ක පවතින. එම උෂ්ණත්වය අනිත්‍ය යනවා. ඇස් දෙවිලි වාගේ ඇස් දෙවිලි එක්කන තේජෝ දහතක් හේ ඇතිවෙනවා ඒකත් අනිත්‍යයට යනවා. ඒ වගේම ඇස දි รา පත් කරන මෝරණ ගතියෙන් යුත් තේජෝ පහක්ක් ඇහි තියෙනවා ඒකත් අනිත්‍යයට යනවා. ඇටි කෙනෙකුට ඕන නම් එහෙමත් බලන්නත් පුළුවන්. තවත් නෝන දිනු කෙනෙක් සිටිනම් බලන්නට පුළුවන් ඇහි පවතින කර්මයෙන් හටගත් රූපත් අනිත්‍යයි. සිතෙන් හටගන්නා රූපත් එලෙසින්ම අනිත්‍යයට යනවා. ඉස්තුන්ගෙන් හටගන්න රූපත් අනිත්‍ය වෙනවා ආහාර වලින් හටගන්න රූපත් අනිත්‍ය යනවා මේ හැමෝටම කරන්නට බෑ ඒ ප්‍රඥාවේ මට්ටම් අනුව ඒව කරන්න පුළුවන් වන්නේ එම නිසා සෑම දිනකටම කරන්නට පුළුවන් ඇස අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කියලා මෙනෙහි කිරීමත් එහි තියෙන පඨවි ධාතුව අනිත්‍යයි ආපෝ ධාතුව අනිත්‍යයි තේජෝ ධාතුව අනිත්‍යයි වායෝ ධාතුව අනිත්‍යයි කියන සිහිපත් කිරීමත් ඒ අනිත්‍ය යන ආකාරයේ වටහා ගැනීම මෙතන සිහිපත් කිරීමෙන් අවුදුවේ යුත්තේ එයයි ඒ අවබෝධය ඇතිවන්නට ඕන ඊළඟට අපි කන අනිත්‍යයි කියලා දන්නේ ඇහැ කනාර කලින් කියවා වගේ ඇහැට ගෝචර වන අරමුණක් තියෙනවා මොනවද ඇහැට අරමුණ වන්නේ රූප මේ රූපානිත්‍යයි රූපානිත්‍යයි රූපානිත්‍යයි කියලා අපි ළඟට බලනවා රූප අනිත්‍ය වෙනකොට ඒ රූපවල තියෙන්නේ මොකද්ද? පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායු ධාතුව කියන ධාතු හතර. ඒකට බාහිර වශයෙන් අපේ ඇහැට පෙනෙන යම් සාපෝප තියෙනවා නම් ඒ සෑම එකක්ම නිර්මිත වී සෑදී ඇත්තේ ඒ කියන මූල ධාතු හතරෙන් එනිසා ඇහැට පෙනෙන සියලුම ජීවි සහ අජීවි පණ ඇති පණ නැති සියලුම දේවල් ඔක්කොම අනිත්‍යයි ඒ ඒ වල තියෙන පඨවි ධාතුවත් අනිත්‍යයි ආපෝ ධාතුවත් අනිත්‍යයි තේජෝ ධාතුවත් අනිත්‍යයි වායු ධාතුවත් අනිත්‍යයි කියලා බලනවා පටහා ගන්නවා මේකේ ඇහැ ඒ වගේම ඇහැට දෙන රූප අනිත්‍ය වශයෙන් බලනවා බාහිර වශයෙන් තියෙන අන ඇති කන්න සියලුම දේවල් ඇහැට දෙනවා සේම අපේ පංචස්කන්ධයෙන් අපේ රූපස්කන්ධයත් අපේ ඇසට අරමුණ වෙන රූපයක් වශයෙන් පේනවා. බාහිර රූප එලෙස අනිත්‍ය දුක් වශයෙන් බැලුවාට පසු සමාගයේ මේ ඇඟත් ඇහැට පේන මේ ඇඟ රූපය අනිත් පටලේ ධාතුවක් ආපෝ ධාතුවක් තේජෝ වායෝ ධාතු දෙක මේ රූපයත් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි රූපස්කන්ධයේ තියෙන පඨවි ධාතුවත් අනිත්‍යයි, ආපෝ ධාතුවත් අනිත්‍යයි, තේජෝ ධාතුවත් අනිත්‍යයි, වායු ධාතුවත් අනිත්‍යයි කියලා මෙනෙහි කරනවා. මෙතන කරුණු දෙකක් අපි ප්‍රකාශ කළේ. ඇහැ අනිත්‍යයි කියලා අපි මෙනෙහි කරනවා, ඇහැට පේන රූප අනිත්‍යයි කියලා මෙනෙහි කරනවා. ඒක ටිකක් බෙදෙන ආකාරයෙන් අපි විස්තර කළේ පඨවි ආපෝ තේජෝ වායු වශයෙන්. තවත් කෙනෙකුට අවශ්‍ය නම් ඒවා තව තවත් බෙදා බලන්නත් පුළුවන්. එවැනි දීර්ඝ විස්තරයකට අප බහින්නේ නැහැ. එතකොට මේ දෙක මේ ආයත මතකයි. අනිත්‍යයි. එහි තියෙන රූප කොටස් පටවිය ආදී අනිත්‍යයි. ඇහැට පෙනෙන යන්තා රූප තියෙන නම් අනිත්‍යයි. ඒ රූප වල තියෙන පටවිය ආදී ධාතු කොටස් අනිත්‍යයි. දැන් ඇහැ රූපයයි ගැටුණන් පස්සේ මොකක්ද ඇතිවන්නේ? ඔව් සක්ක විඥානේ ඇති වෙනවා ඇයි ඒ පහළොන්න සිට ඇයි මේ පහළට සිටේ ඊළඟට ගන්නා අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි චක්කු විඥානයි අනිත්‍යයි චක්කු විඥානයි අනිත්‍යයි. දැන් මෙතන මේ සිටින තිරස දෙස මා දකුණු පැත්තේ සිට දෙස දකුණු පැත්තේ සිටින තිරස දෙස බලලා එතකොට ඒ ඒ තිරස හඳුනා ගන්නට පුළුවන් මේ අය අපි දකිනවා දකින්නකොට සිතක් පහළ වම් පැත්තේ බලනකොට අර දකුණු පැත්තේ සිටපු මිනිසුන් දැකපු සිත් ඔක්කොම ඉවරයි. මේ පැත්ත අනිත් පැත්ත හැරිලා බලනවා. ඒ මේ විදිහට සෑම වෙලාවකම අපේ ඇහැට ලැබෙන ලැබෙන අරමුණු වල එල්ලි එල්ලි මේ විඥානය ඇතිවන්නේ. ඇහැට පෙනෙන පෙනෙන අරමුණු වල එල්ලි එල්ලි ඇලේ පහළ වෙන සිත ඇතිවන්නේ. ඒ සෑම සිතක්ම මොහොතින් මොහොත වෙනස් වෙනවා. අරමුණු වෙනස් වෙනකොටත් වෙනස් වෙනවා. එසේ නුවත් සිතක් නිරන්තරයෙන්ම වෙනස් වෙනවා. මෙන්න මේ සිතේ අනිත්‍යතාවය ඊළඟට බලන ඇයි ඒ පහළ වෙන සිත අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කියන්නේ. දැන් මෙතන තුන. ඇහැ, රූපය, ඒ දෙකේ එකතු වීම නිසා පහළ වෙනවා. ස්පර්ශය නිසා සිතක් පහළ වෙනවා. ඒ සිතක් තමයි. දැන් ඔය ඊළඟට එන්නේ මොකද? ඇහැ, රූපයයි විඥානය ආවට පස්සේ මොකද වෙන්නේ? සංස්පස්සේ චක්ක සම්පස්සේ ළඟට බලන චක්ක සම්පස්සේ අනිත්‍යයි. චක්කු සංකප්පේ කියන්නේ ඇහැයි රූපයයි චක්කු විඥානය ගැටීම ඒ තුනේ එකතුවට. එතකොට හරියට කණු තුනක් උඩ යමක් සබලා හිටවලා තියෙනවා නම් මේ කණු තුන කඩාගෙන හැලෙනකොට ඒ කුට තිබුණ දෙයට සංගා පවතින බෑ. ඒක කඩාගෙන ඒ කණු තුනක් මේ ඒක කණුවක් දැන් අපි තුමු ලිපක් උඩ තියලා තියෙනවා කියලා මුට්ටියක් බල් තුනක් උඩ බල් තුනම ගත්තොත් මුට්ටිය කඩාගෙන වෙනවා. බල තුනක් නෙමෙයි එක දලක් අහකට ගත්තත් මුත්‍ය ඇදහැරෙනවා. හේතුව මේ හේතු වල වල කොටස් තුනක් මතයි මේක පවතින්නේ. සක්කු සංපස්සය ඇහැ මත පවතිනවා, රූපේ මත පවතිනවා, චක්කු විඥානය මත පවතිනවා. ඉතින් චක්කු විඥානයේ පමණක් වුවත් අනිත්‍යයට ගියොත් අර සංපස්සයට රඳා සිටින්නට හැකියාවක් නැහැ. එතකොට රූපත් අනිත්‍යයට යනවා නම් ඇහත් අනිත්‍යයට යනවා නම් චක්ක විඥානයත් අනිත්‍යට යනවා නම් චක්කෝ සංපස්සයට නිත්‍ය වශයෙන් කවදාවත් පිළිගන්නට බෑ. මොකද චක්කෝ සංපස්සය ඇතිවෙච්ච හේතුව අනිත්‍යයට යන නිසා. මෙන්න මේක අවබෝධ වෙනකොට චක්කු සංපස්සය අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කියලා අපට අවබෝධ කරගන්නට පුළුවන් භාවනාවෙන් පසු අත්දකින්නට පුළුවන්. චක්කු සංපස්සය තුනට පස්සේ මොකද වෙන්නේ? ඔව් චක්ක සංපස්සයෙන් පස්සේ ඉන්නේ වේදනාව වේදනාව ඇති වීමට පෙර එකක් ඇති වෙනවා. මොකද්ද රහත රූපයක් ගැටලා ටිකක් පහළ වෙච්ච පහළ වුණ ගමන් අපි ඒක රූපේ හඳුනා ගන්නවා. වේදනාව වෙන්නට ප්‍රථමයෙන් ඒක සිදුවන්නේ. ඒකට අපි කියනවා රූප සංඥා කියලා. මේ සංඥාව කියන්නේ අපි හඳුනා ගන්න ආකාරය. නොඑක් දේවල් නොඑක් ආකාරයෙන් අප හඳුනා ගන්නවා. මේ හඳුනා ගැනීම මතයි වේදනාව හොඳා පවතින්නේ. අපි එකම අරමුණක් හොඳ කියලා හඳුනාගත්තොත් දුක වේදනාවක් ඇති ඒ අරමුණම නරකයි කියලා හිතුවොත් දුක් වේදනාවක් ඇති ඒ අරමුණ මැදවත් වශයෙන් සංඥාවක් ඒ අරමුණ තුලින් ඇති කරගත්තොත් උපේක්ෂා සහගත වේදනාවක් මැදහත් වේදනාවක් ඇතිවන්නේ. අර පස්සේ ඇතිවිච්ච ගමන්ම මෙන්න මේ සංඥාව ඇති වෙනවා. මේ සංඥාවේ පස්සේ අපි තේරුම් ගන්නට ඕන අපි මුලා කරන ධර්මයක් කියලා. සංඥාව පරමාර්ථ වශයෙන් තියෙනයි කිව්වට සංඥාව අප හිතින්ම ඇති කරගන්නා ධර්මයක් විනා සත්‍ය වශයෙන් ඇති ධර්මයක් නෙවෙයි. ඒක තේරුම් ගන්නට ඕන. මේ සංඥාව අප විසින්ම අපේ සිතින්ම අපේ තියෙන මෝඩකම තමයි ඇති කරගන්නා දෙයක්. ඒක අපි මුලා කරන දෙයක්. අප සංඥා විසින් මුලා වුණා. මනසිකෝපමා සංඥා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මේ නිවිපුවක් වගේ මේ සංඥාව කියලා මුලා කරනවා. නැති දෙයක් ඇති ලෙසින් පෙන්වන්න කරනවා. අපිට මේ කණුවක් බෙද බැලුවොත් මේ කණුව කියලා සංඥාවක් ඇති වෙනවා. මෙතන කණුවක් සත්‍ය වශයෙන් නැහැ. තියෙන්නේ එකට එකට උදෙන් මුලින් හට මේ සිටුවලා තිබෙන gadol සමූහයක් ඒක උඩින් තව බදාම ටිකක් දාලා පාට් ටිකක් දාලා තියෙන මේවා ඉතින් කණුවක් කියලා දිස්සෙනවා අපට ඇහැට පේන යන්සා රූප ඇස්නම් ඒ රූපවල අපි දකින්නේ පාට ඒ රූපයේ තියෙන නැත්නම් ඒකේ තියෙන හැඩය ස්වરૂපය ඔය දෙක හැර වෙන දෙයක් එමෙන් අපිට දකින්නට බැහැ ඒ පාටට හැටේට ස්වરૂපයට අපි ගැළපීලා තමයි මේ සංඥා ඇති කරගන්නේ. නමුත් එහෙම ඒ සංඥාවල් අපි කොයි ආකාරයෙන් ඇති කරගත්තත් ඒ දකින රූපවල යථා තත්ත්වය අපේ තියෙන සංඥාව නෙවෙයි. ඒ කියන්නේ අපි අතක් කරගෙන අතක් අතක් කියලා සංඥාවක් ඇති කරගත්තට අපිට පෙන්වන්න අතක් වශයෙන් එතන අතක් නැහැ. ඇට කාලි ටිකක් එකතු කරලා මස් ටිකක් එකතු කරලා නහර වලින් ගැටගහලා උඩින් තව කමකින් වහලා මුල්ලේ ආදියත් ඒකට මිශ්‍ර වෙලා එකතු වෙලා තියෙනකොට අපිට ඒක අතක් වශයෙන් පෙන්වුම් කරන අසඤ්ඤාත නමුත් සත්‍ය වශයෙන් එතන අතක් ගන්නට ලැබෙන්නේ නැහැ සංඥාවේ මුලා වුණාට එනිසා මේ සංඥාව සිතින් ඇති කරගන්නේ ගෑනු ළමයෙක් දැක්කොත් කෙනෙකුට හිතන්න පුළුවන් මේක ලක්ෂණ රූපයක් ලක්ෂණ රූපයක් කියලා. එයාගේම හතුරු කෙනෙකුට පුළුවන් මේක නරක රූපයක් හැසිරියක් හැසිරියක් කියලා හිතන්න. තවත් භාවනාවෙන් දියුණු කෙනෙකුට හිතන්නට පුළුවන් මේක දහස ගොඩක් දහස ගොඩක් කියලා. පිළිකුල් භාවනාව වලින් හොඳට දියුණු වෙච්ච කෙනෙකුට හිතන්න පුළුවන් මේක කුණු ගොඩක් කුණු ගොඩක් කියලා. මේ මොකක්වත් නැති කෙනෙකුට හිතන්නට පුළුවන් මේවා නිකන් ඔලේ පවතින අර මං සතතාවයක් කියලා එක දවසක් ප්‍රකාශ කළා. සතතා ධර්මයක් සතතා ධර්මයක්. හිතෙන් මේ සියල්ලම ඇති කරගන්න. එහෙම නැතුව රූපයේ විසින් ඇහැට පෙනෙන රූපයක් විසින් කිසිම සංඥාවක් අපට ඇති කර දෙන්නේ නැහැ. අප විසින් මේ සංඥාව ඇති කරගත්තා ඒ සංඥාව නිසා අපි මුලා වෙනවා. මෙන්න මේ සංඥාව නිරන්තරයෙන්ම වෙනස් වෙනවා. දැන් මේ දකුණු පස සිටින මේ දෙවිපින්වත් උපාසක මහත්වරුන්ගේ ඔක්කොගේම නම් අප ගන්නවා නම් පළවෙනි එක්කෙනා දැකලා ඒ නමින් හඳුනාගත්තාට පස්සෙ දෙවෙනි එක්කෙනා දකින්න. දෙවෙනි එක්කෙනා දකින්නකොට අර පළවෙනි හඳුනා ගැනීම නැහැ. තුන්වෙනි එක්කෙනා දකින්නකොට අර ඉස්සෙල්ලා තිබුණු හඳුනා ගැනීම දෙකක් නැහැ. දකුණු පැත්තෙන් වම් පැත්තට හැරිලා බලනකොට නැත්නම් වම් පැත්තෙන් දකුණු පැත්තට හැරිලා බලනකොට කලින් තිබුණු සංඥා ඔක්කොම නිරුද්ධ වෙනවා. නැති යනවා. එතකොට අපේ මේ ජීවිතයේ යම්පාක් සංඥාවල් ඇති වුණා නම් ඇහැතුලින් අද දක්වා ඒ සෑම සංඥාවක්ම ගෙලෙහි ගියා. අනාගතෙත් එහෙම නිරුද්ධ වෙනවා ඇති වෙන සියලුම සංඥා. වර්තමානයේදී ඒ සියලුම සංඥා අනිත්‍යට යනවා. ඉතින් ඇහැට රූපයක් ගැටෙනවා ඒ නිසා චක්කු සංපස්සයක් ගැටෙනවා මේ ඔක්කොම අපි අනිත්‍ය වශයෙන් බලනවා අනිත්‍යයි රූපානිත්‍යයි චක්කු විඥානය අනිත්‍යයි. දැන් චක්කු සංපස්සය අනිත්‍යයි. ඔන්න සංඥාවක් කියන රූප සංඥාවක්. රූප සංඥාවත් අනිත්‍ය කියනවා. මේ සංඥාවයි අර කියපු පස්සයි දෙක එකතු වුණාට පස්සෙ ඔන්න වේදනාවක් ඇති වෙනවා. චක්කු සංපස්සදා වේදනා කියලා කියනවා. ඇයි රූප හැටි ස්පර්ශ වීම නිසා ඒ තුලින් පහළවන වේදනාව. මේ වේදනාවත් අනිත්‍ය බව ඊළඟට මෙනෙහි කරනවා. අප මේ ජීවිතයේ මේ දක්වා කොපමණ නම් රූප දැකලා වේදනාව ඇති කරගන්නට ඇත්තේ. ටෙලිවිෂන් බලලා, චිත්‍රපට බලලා, තමාගේ දූදරුවන්ගේ නෑදෑයන්ට මිත්‍රන්ගේ යාළුවන්ගේ කෙලිකව සම්මාදේ දැකලා කොයිතරම් සුඛ වේදනාවල් ඇති කරගන්නට ඇත්තේ. කොයිතරම්නම් අප්‍රිය අරමුණු දැකලා, අනිෂ්ට වූ අරමුණු දැකලා දුක් වේදනාවල් ඇති වෙන්නට ඇත්තේ. කොයිතරම්නම් නැදවත් අරමුණු අපේ ඇහැට හැම වෙලාවෙම නැදවත් වේදනාවක් ඇතිවන්නට ඇත්තේ. ඒ සියලුම වේදනාවල් අද එකක්වත් නැහැ. ඒ සියලුම වේදනාවල් ඇති වුණ ගමන්ම නැති වී ගියා. දැන් පවතින මේ සියලුම වේදනාවල ස්වરૂපයක් එලෙසින්ම ඇති වෙලා නැති වෙලා යනවා. ඇහැට රූපයක් දකිනවා. රූපය අපේ සංඥාවෙන් හොඳයි හොඳයි කියලා හිතනවා නම් ඒකකොට සුඛ වේදනාවක් ඇති ඒ රූපේම අවශ්‍ය නම් මේ කරන්නේ. නරකයි නරකයි කියලා හිතුවොත් දුක් වේදනාවක් ඇති වෙනවා. ඒ රූපේම නැත්තම් ධාත මාත්‍රයක් නැත්තම් පිළිකුල් වශයෙන් බලන උපේක්ෂා වේදනාවක් ඇති වෙනවා. අරමුණු තුලින් නෙවෙයි මේ වේදනාව දැනිටවන්නේ අපේ සිතේ තියෙන මුලාවසින්. මුලාවට අපේ සිතින් ඇති කරන සංඥාව. සංඥාව ඇතිවන්නේ අපේ සිතේ තියෙන මෝඩකම නිසා, අවිද්‍යාව නිසා. ඒකයි රහතන් වහන්සේලාට සංඥා නැති අවිද්‍යාව නිරුද්ධ කරලා තියෙන්නේ. කිසිම රෝගයක් දැක්කට කිසිම සිදුවිල්ලක් ඇතිවන්නේ ඕනේ නම් ඇති කරගන්න පුළුවන් රහතන් වහන්සේට. ඒකෙන්ම අදහස් වෙන්නේ මේ සංඥාවල් අපේ සිතින් ඇති කරගත් ධර්ම ඒ සංඥා සියල්ලම මෝඩකම පසුබසින් ක්‍රියාත්මක වන නිසා සිදුවන දෙයක් වශයෙන්. ඔබට මේ සංඥාවත් විඥානයක් නිසා, පස්සයක් නිසා අර වේදනා ඇති වෙනවා සංඥාවට අනුකූලව. මේ වේදනා සියල්ලම සැපක් ඇති වුණත් අනිත්‍යයට යනවා දුකක් ඇති වුණත් අනිත්‍යයට යනවා මඳහත් වේදනාවක් ඇති වුණත් අනිත්‍යයට යනවා දැන් බලන අය සංපස්සයෙන් ඇති වෙන සංඥාවෙන් ඇති වෙන වේදනාවක් අනිත්‍යයට යනවා අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි දැන් මේ දක්වා පිළියේ ඇහ අනිත්‍යයි ඇහි තියෙන ධාතු කොටස් අනිත්‍යයි රූපානිත්‍යයි රූපවල තියෙන ධාතු කොටස් අනිත්‍යයි මේ දෙක ගැටීම නිසා චක්කු විඥාන සිතේ පහේ පහළ වෙන සිතක් ඇති වුණා නම් ඒකත් අනිත්‍යයි. මේ තුන් දෙනාගේ එකතුව නිසා ස්පර්ශයක් ඇති වෙන චක්කු සංපස්සේ ඒකත් අනිත්‍යයි. මේ චක්කු සංපස්සය සමගම සංඥාව රූප සංඥාවක් ඇති වෙන අය සංඥාවක් අනිත්‍යයි. රූප සංඥාව සමගම අර්පස්සේ සමගම වේදනාවක් ඇති වෙනවා වේදනාවක් අනිත්‍යයි. වේදනාව ඇති වුණාට පස්සේ මොකද වෙන්නේ? හ්ම් හ්ම් වේදනා පත්‍ය සංහා කියන්නත් පුළුවන් වේදනා නිසා චේතනා ඇතිවෙනවා කියන්නත් පුළුවන් වේදනාව ඇති වුණාට පස්සෙ ඒ රූපය අරමුණු කරමින් නැවත නැවත සිතුවිලි එනවා විතක්කය පහළ වෙනවා විතක්කය කියන්නේ අරමුණට නැවත නැවත සිතපත් වෙන එක රූප විතක්ක ඇති වෙනවා අපි මේ රූපේ දැක්කා. ඉතින් සුභ වේදනාවකට ඒක ගැන නැවත නැවත සිත ඒ රූපේටම නැවත නැවත පැමිණෙන හරියට මලකට බඹරේ කිහිලේ ගිල වසන්නා වගේ. ඒ රූපේ මෙල්ලෙලි නැවත නැවත සිටිවිලි ඇති වෙනවා. රූපේ මතටම සිත නැවත නැවත අරමුණු වෙමින් පවතිනවා. රූපේ මත. මේ රූප විතක්ක ඇති වෙනවා. රූප විතක්කත් එලෙසින්ම අනිත්‍යයට යනවා. මෙතක් ඇති වුණාට පස්සේ ඊළඟට ඇති වෙන්නේ මොනවද? ඕ රූපේ නැවත නැවත රූපේ මතටම සිත නැගමින් නැගමින් ඒ මරමුණු කරන රූපය හොඳින් බලන්නට රූපේ මත සිත පැතිරෙන්නාසේ විචාරයේ රූප විචාරය ඇති වෙනවා. හරියට වතුරකට තෙල් බින්දුවක් දැම්මොත් තෙල් බින්දුව වතුර මත පැතිරෙනවා. අන්න ඒ වගේ රූපයේ මේ අල්ලගෙන අපි ඒකේම සිතුවිලි පවත්තන් හදනකොට නැවත නැවත සිතුවිලි විපස්සෙන් ඇති වෙනකොට අර රූපේ පැතිරෙන්නාසේ සිත පැතිරෙමින් රූප විචාරයේ ක්‍රියාත්මක වෙනවා. තේරෙනවද? රූප විචාරය ඔන්න එතකොට අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කියලා අපි මෙනෙහි කරනවා. මේ රූප විචාර මෙලෙසින් ඇති වෙනකොට ඇති වෙන්නේ ඔන්න සිතිවිලි ගලානින්ද සංස්කාර. අර රූපේ අල්ලා ගන්නවා. අල්ලා ගැනීම නිසා සංස්කාර ගලනවා. ඒවට අපි කියනවා රූප මොනවද? ඈ සංචේතන. රූප සංචේතන පහළ වෙනවා. මේ අයව පමණවට නැගුණා මොකක් කාලයක් තිස්සේ අවබෝධයක් ඇතුව හෝ නැතුව ඒකට රූප සංචේතන ඔක්කොම ඇති ඇති යන ඕවට තමයි කියන්නේ සංචේතන වලට සිත්විලි සංස්කාර කියලා. චිත්ත සංස්කාර. මේ සියලුම චිත්ත සංස්කාර අපි අතීතයේ අන්සා රූප අරමුණු කරගෙන ඇති වුණා නම් විතක්ක විචාර සංඛාර චේතනා ඒ සියල්ලම නැතුව ගියා. දැන් අල්ලගෙන මේ රූප අල්ලගෙන ඇති කරගන්න ලබන සියලුම විතක්ක විචාර සංචේතන ආදී සියලුම සංස්කාර ධර්ම අනිත්‍යයි අනිත්‍යයි කියලා අපි බලනවා. මෙසේ අර වේදනාව වේදනාව සමගම මෙවැනි විතක්ක විචාර සංචේතනාවත් ඇතිවීම නිසා ඔන්න සංහාවක් ඇති වෙනවා. උප සංහාවක්. ඒ ඒ තණ්හාව ඇති වෙනකොට ඒ තණ්හාවට අනුකූලව ඊට පස්ව නැවත විචක්කය තියෙනවා. නැවත විචාරය තියෙනවා. නැවත සංචේතනාවක් තියෙනවා. මේක ධම්මලක පුරුක් වගේ එකිනෙකට ගැට ගැසී ගැටි ඉදිරියට ඉදිරියට යනවා. තේරුණාද? එතකොට රූප සංචේතන අනිත්‍ය වෙනකොටම අර රූප විතක්කත් අනිත්‍යයට යනවා. රූප විචාරත් අනිත්‍යයට යනවා. මේ එක එකක් අනිත්‍ය බව දකිනවා. රූප තණ්හාව ඇති වෙනවා. තණ්හාවත් අනිත්‍යයට යනවා. ඒ තණ්හාව සමගම තව එක දෙවිවල්ලාගෙන තව තවත් සංචේතනා ඇති වෙනවා ඒවත් අනිත්‍යයන්. මේ ඇහැට ප්‍රතිපද වූ මේ සියලුම ධර්ම එකිනෙකට පිළිවෙලින් ඇති වෙමින් නැති වෙමින් යන හැටි අප මේ විදසුමින් විදසුම් වලින් බලන්න. තේරෙනවද? අපි එකක් ඇහැ අනිත්‍යයි කන අනිත්‍යයි නාසය අනිත්‍යයි කියන එක නිමිති කලේ පඨවි ධාතු අනිත්‍යයි ආපෝ තේජෝ වායු ධාතු අනිත්‍යයි චක්ක විඥානච්චය සෝත විඥානච්චය ඒ විදිහට කොටස් කොටස් වශයෙන් දැන් මේ ඇහැට අනුයුක්ත වෙච්චි සියලුම ධර්ම එකට අරගෙන අපි ඒවා අනිත්‍ය වශයෙන් බලනවා මෙසේ බලන්නේ මොකටද මේ පංචස්කන්ධ ලෝකයේ ක්‍රියාත්මක වන්නේ කොයි ආකාරයෙන්ද කියලා පැහැදිලිව අවබෝධ කරගන්න. මේ දුක්ඛ ස්කන්ධය මේ දුක්ඛ පර්වතයේ පෙරලෙන්නේ කොයි ආකාරයෙන්ද කියලා වසහා ගන්නට. පටිච්ච සමුප්පාද ධර්ම චක්‍රය කැරකෙන්නේ කොහේද කියලා අවබෝධ කරගන්නට. දැන් මෙතෙන්දි බලන්න ඇහැ රූපේ ගැටීම නිසා චක්ක විඥානය ඇතුණා පස්සේ ඇතුණා පස්සෙන් පස්සේ පස්සපච්ච වේදනා කියනවා. නිසා සංස්කාරය තියෙනවා චේතනා. ඒ සංස්කාර නිසා සිදුවන්නේ මොකද්ද? අනාගතයේදී නැවත නැවත උපදිනවා. මේ ඇහැ තුලින් මේ ක්‍රියාවලිය සිදුවන ආකාරය දකිනවා ඒ ක්‍රියාවලියේ එක එක අංගයකට අනිත්‍යයට යන ආකාරය අපි දකිනවා එතකොට අපේ පංචස්කන්ධයෙන් මේ ඇහැ අරමුණු වෙමින් ඇහැ තුලින් සිදුවන මේ සංස්කාර ගමන දික්කන ආකාරය අපි අවබෝධ කරගන්නවා තේරෙනවද ඇහැ අනිත්‍යයි රූප අනිත්‍යයි ඒ වුණනම් ඒක පුළුවන් ඇහි තියෙන රූප කොටස් පතරේ ආපෝතේ යෝ ආය අනිත්‍යයි ආදී වශයෙන් ඇහැට පේන රූප කොටස් හඳුනනවා. චක්කු විඥානයේ නිසා තියෙන එකක් අනිත්ත. ඊට පස්සේ තුන එක තුනම ස්පර්ශය එකක් අනිත්ත. පස්සේ එනකොටම සංඥාවක් ඇති වෙන රූප සංඥාවක්. ඒකක් අනිත්ත. ওই සංඥාව නිසා පස්සේ එන එක වේදනාවක් ඇති. වේදනාවක් අනිත්තයි. වේදනාව ඇති වෙනකොටම සංහාවක් ඇති වෙනවා. ඒ තණ්හාව එකක් අනිත්‍ය. තණ්හාව නිසාම නැවත විතක්ක ඇති වෙනවා, නැවත විචාර ඇති වෙනවා, නැවත සංචේතන ඇති වෙනවා. ඒවත් අනිත්‍යයි. මේ සංචේතන ඇති වෙනකොට ඒ රූපේ අල්ලා ගන්න. ඒ අල්ලා ගැනීමත් අනිත්‍යයි. නැවත සංචේතන ඇති. මේක තමයි සංස්කාරය හරකවන්න ආකාරය. ඇහැ තුලින් මේ සෑම දෙයක්ම අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කියලා අපි බලනවා. ඊළඟට ධම්ම කන. ඇහැගාවට කන කන අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කියලා මෙනෙහි කරන කන අනිත්‍යයට යන බව වටහා ගන්නවා. ඒකත් කණේ තියෙන ධාතු කොටස් පඨවි ධාතු අනිත්‍යයි, ආපෝ ධාතු අනිත්‍යයි, තේජෝ ධාතු අනිත්‍යයි, වායෝ ධාතු අනිත්‍යයි. අවශ්‍ය නම් මේකේ තියෙන පර්ණජ රූපත් අනිත්‍යයි, චිත්ත දේසුදාහාර දෙකේ රූපත් අනිත්‍යයි කියලා බලන්නත් පුළුවන්. අවශ්‍ය නම් මේකේ තේජෝ ධාතුව තවත් අණු කොටස් වලට බෙදලා බලන්න පුළුවන් සංස්ථාපන පරිධාන පාටික ආදී තේජෝ. දැන් තේජෝ ධාතු කොටස් කියන්නේ දැවි ඒවා කලින් කිව්වා හැකන්නේ. ඒවත් කනේ. එහෙම කරන්නට බැරි වුණත් කන අනිත්‍යයි, කනේ තියෙන රූප කොටස් අනිත්‍යයි. කනට මොනවද ඇහෙන්නේ? ශබ්ද අනිත්‍යයි. ඒක නම් ඊටාන පහසෙන්න තේරුම් ගන්නට පුළුවන්. මේ ශබ්ද ඇති වුණ ගමන්ම නැති වෙනවා. දැන් මා මේ ප්‍රකාශ කරන වචනයක් වචනයක් දාණයෙම ශබ්ද ඇති වී ඇති නැති නැති යනවා. මේ ශබ්ද වල එල්ලි එල්ලි තමයි අනේ පහළ වෙන සිත් ඇතිවන්නේ. දැන් අපි මෙහෙම සද්දයක් කළොත් ඔන්න ඒ සද්දේ තේරුම් ඇහුණා. ඒකේ ඉඳලා සිත පවතිනවා. ඒ සද්දේ ගිලිහෙනකොටම ඒකේ ඉල්ලලා පැවති සිත් සිත වැටෙනවා. නිරුද්ධ වෙනවා. තවත් සද්දයක් ඇතිවෙන ඒකේ සිත ඉල්ලෙනවා ඒ සිතක් වැටෙනවා. ගිලිහියන. තවත් සද්දයක් ඇහෙනවා ඒ සිතෙත් ඉල්ලලා සිතක් පහළ වෙනවා ඒකත් නිරුද්ධ වෙනවා. එතකොට මේ සත්‍යයේ අනිත්‍ය කියන එක කාටත් පැහැදිලි, ඉතාම සරල වශයෙන් තේරුම් ගන්න පුළුවන්. ඒ සත්‍යය අනිත්‍යයි අනිත්‍යයි කියලා මෙනෙහි කරනවා සත්‍යයට පසු හේතුවන්නේ කණයි සත්‍යය ගැටීම නිසා ගෝච විඥානේ කණේ පහළවන සිත ඒකත් අනිත්‍යයට යන බව අපි අවබෝධ කරගන්නවා සමහර විට භාවනා කරන විට ඇති වෙන සද්ද දේශ බලමින් භාවනා කළොත් අපිට පේන ශබ්දවල එන්නේ එන්නේ සිත පවතින ශබ්ද නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනකොට ශබ්ද දැනගත්තු සිතුත් නිරුද්ධ වෙනවා නැති වෙනවා අනිත්‍යය යනවා ඊට පස්සේ ශබ්දවල ඇල්ලීලා ඇතිවෙච්ච සිත අනිත්‍යයට යනකොට ඒ රූපයයි මේ කනයි ශබ්දයේ කියන රූපයයි විඥානයයි අබහම සම්පස්සේ කියලා කියනවා. සෝත සම්පස්සේ අර කලින් කියපු තුනම අනිත්‍යයට යනකොට අනත් අනිත්‍යන වන සද්දත් අනිත්‍යයට යනකොට සෝත විඥානයත් අනිත්‍යයට යනකොට සෝත සංපස්සේතේ ස්ථිර වශයෙන් කවදාවත් පවතින්නට හැකියාවක් නැහැ. ඒකත් අනිත්‍යයට යනවා. තේරෙනවද? ඊට පස්සේ පස්සේ ආවට පස්සේ ශබ්ද සංඥාවක් ඇති වෙනවා. ඒ සංඥාව අර කලින් රූප සංඥා වගේම ඇති වෙනව නැති වෙනවා. සංඥාවට පස්සේ ඉතින් ඔන්න වේදනාවක් ඇති වෙනවා. සුඛ දුක්ඛ උපේක්ෂා වේදනා තුනෙන් එකක්. ඒකත් අනිත්‍යද නේ ඒකත් බලනවා. ඒත් පස්සේ මොකක්ද ඇති වෙන්නේ? වේදනාව ආවපස්සේ ඔන්න තණ්හාවක් ඇති වෙනවා. තණ්හාවත් අනිත්‍යනවා. තණ්හාව ඇති වෙනකොට නැවත විතරක් ඇති වෙනවා. නැවත විකාරයක් තියෙනවා. ඒවත් අනිත්‍යයි. ඒ විතක් විචාර සමගම ඇල්ලා ගැනීමකුත් ඇති වෙනවා. ඊට පස්සේ නැවත නැවත ඒ පබ්ද අරමුණු කරමින් සිටීවි පහළ වෙනවා. ඔන්න සංචේතනා නැති. තේරෙනවා. ඒකී අපිට තේරෙන්නේ මොකක්ද එතින්දි? පටිච්ච සම්පාදයේ ක්‍රියාත්මක වන ආකාරය ඇහැ කන තුළින් අපේ මේ රූපස් නාමස්කන්ධය ක්‍රියාත්මක වන ආකාරය. තේරෙනවද? මෙන්න මේ විදිහට ඇහැට වෙන්වෙන් වශයෙන් බලන ඇහැට අනුබද්ධ වෙන්න සියලුම ධර්මයන්ගේ අනිත්‍යතාවය. කන වෙන් වශයෙන් බලන කන ශබ්ද ඒ නිසා තියෙන සෝත විඥාන ආදී වශයෙන් එකට එකක් එකිනෙකට පිළිවෙලින් ඔක්කොම අනිත්‍යයි අනාත්මයි. දැන් ජීව ගන්නවා නාසය ගන්නවා ශරීරය ගන්නවා මනස ගන්නවා වෙන්මින් වශයෙන්ම එකිනෙකක් මෙලෙසින් අරගෙන බලනවා ඒකට අනුබද්ධ වූ ඒකට ප්‍රතිබද්ධ වූ සියලුම ධර්ම පිළිවෙලින් අනිත්‍යයට අනාත්මයි. මේ පැහැදිලිවම පෙනෙනකොට අපට පේනවා මේ පංචස්කන්ධය ක්‍රියාත්මක වන්නේ කුයි කුයි විදිහටද පංචස්කන්ධයේ ක්‍රියාත්මක වන ධර්ම අනිත්‍ය කියන්නේ කිනම් ආකාරයකට කියන භාවය. මෙන්න මේක දැක්වාට පසුව ඇහැ කන නාසය දිව, ශරීරය, මනස කියන කොටස් හයම මේ විදිහට අර කලින් කියපු අංග 10ක් මෙතන කිවි. එක එක කොටසට ඒ අංග 10ට බෙද බෙදා බෙද බෙදා අනිත්‍ය වශයෙන් දක්වලා ඒක හොඳට අවබෝධ වුණාට පසුව මේ හය අපි හය පැත්තකට අයින් කරන්නටයි හදන්නේ. කොහොමද හරියට කේක් ගෙඩියක් තියෙනවා අපි කෑලි හයකට කපනවා. අපල කෑලි හය හය පැත්තකට ගන්නවා. ගත්තට පස්සේ අර කේක්කේ තිබුණු තැන මොනවද ඉතුරුවන්නේ? මොකුත් නැහැ. ඔන්න මොකුත් නැති බව දකින්නටයි අපි මේ යන්නේ. හරි. ඒ මොකුත් නැහැ කියන එකට පොතේ කියන්නේ ශූන්‍යතාවය ශුන්‍යතාවය කියන්නේ. හිස් බව කියන්නේ. ඒ හිස් බව දකින්නටයි මේ භාවනාව අපි මේ මෙලකින් කියන්නට කරන්නට කියලා ප්‍රකාශ කරනවා. දැන් ඇහැ ඇහැට අනුබද්ධ වූ සියලුම ධර්ම අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කියලා මෙනෙහි කරලා කනට ඇති වෙන සියලුම ධර්ම කනට ප්‍රතිබද්ධ වූ සියලුම ධර්ම අනිත්‍යයි අනිත්‍යයි කියලා දැක ඒ වගේම නාසය දිව ශරීරයේ මනස සම්බන්ධ සියලුම ධර්ම අනිත්‍ය වශයෙන් දැකලා ඇහැට සම්බන්ධ වූ සියලුම ධර්ම සිතින්ම අයින් කරනවා. කනට සම්බන්ධ වූ සියලුම ධර්මත් එලෙසින්ම අයින් කරනවා. අනිකුත් නාසයට සම්බන්ධ ධර්මයක් තවත් පසුකට අයින් කරනවා. දිවට ශරීරයට මනස සම්බන්ධ වූ ධර්මයක් පසුකට සිටින්න අයින් කරනවා. සමාධිමත් සිතකින් කළා නම් ප්‍රඥාව දියුණු වෙලා නම් මෙහිදී අපට අර කේක්කදී කෑලි හය කැපුවා වගේ තත්ත්වයක් තමයි දකින්නට පුළුවන්. කෑලි හය කපලා අයින් කළා වගේ. මේකී අපේ සිත ශූන්‍ය භාවයකටපත් වෙනවා. හරියට කළොත් මේ ඇයට අත්දකින්නට පුළුවන් අපි කියපු එක ඇත්තද බොරුද කියලා. බැරි නම් ඉතින් කරන්න දෙයක්වත් නැහැ. ඕම කරලා ඒක හරියේ නැත්නම් තව පියවරක් අපේ ඉදිරියට දකින්න. දැන් අනිත්‍ය දුකයි අනාත්මයි කියලා එකක් එක්කත් නෑ අපි ගත්තේ අනිත්‍ය පමණයි. හ්ම් තේරුණා නේද? මේක නැවත කියන්න අවශ්‍ය නෑ කාටවත් අවබෝධ වන්න ඕනේ එකක් කරුණු වශයෙන් ප්‍රකාශ කළේ. මේ අනිත්‍ය තුලින් තමයි අනාත්ම භාවය අපි අත්දකින්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන අනිත්‍ය අනිත්‍ය සංඤිනෝ භික්ඛවේ භික්ඛුනෝ අනත්ත් සංඥා සංඛාති. මේ අනිත්‍ය සංඥාවේ පිළිදලා සිටින කෙනාට යෝගාවචරයාට අනත්ත් සංඥා සංඛාති අනත්ත් සංඥාව පිළිදෙනවා. දැන් අපි අනිත්‍ය තුලින් අර ශූන්‍යතාවය දකින්නට බැරි නිසා අනාත්මය තුළින් ශූන්‍යතාවය බලන්නට හදනවා. අනාත්මතාවය බලන්න උපකාර වන්නේ මොකද්ද? අනිත්‍යය. අනිත්‍යයෙන් තොරව අනිත්‍ය දර්ශනයකින් තොරව කවම කවම කවමදාවත් අනාත්ම සංඥාව ඇතිවන්නේ ඇති කරගන්නට බෑ. ප්‍රායෝගික වශයෙන් ඒක සිදු නොවන ක්‍රියාවලියක්. අනා අනිත්‍ය නොදක අනාත්මය දකින්නයි කියන එක කිසිදා ප්‍රායෝගික වශයෙන් සිදු නොවන දෙයක්. එම නිසාම බුදුරජාණන් වහන්සේ චතප්ප සූත්‍රයේ මෙලෙස වදාළනවා. චක්කුන් ඇය අනිත්‍යය කියන එක. චක්කුන් අත්තාතියෝ වදෙය්‍ය තන්න උපපජ්ජති. චක්කුස උපාදෝති පඤ්ඤායති වයෝති පඤ්ඤායති. යස්සකෝපන උපාදෝති වයෝති පඤ්ඤායති. අත්තාමේ උපපජ්ජතිත වේටි ചാති විච්ඡස්ස ඒව මාලකං හෝති. පස්මාතන්න උපපජ්ජති චක්කුං අත්තා කියෝ වදෙය්‍ය ඉති චක්කුං අනත්තා. පරිහසවත්තේ බුදුරජාණන් වහන්සේගේ වචන. ඇහැ යමෙක් අනන් අනාත්මයි ආත්මයි කියලා කියනවා නම් චක්කුන් යෝ අත්තාති වදෙය්‍ය යමෙක් ඇහැ ආත්මයි කියනවා නම් කන්න උපපජ්ජේ ඒක සුසුසු ක්‍රියාවක් හරි එකක් හරි වැඩක් නෙවෙයි. ඒක වැරදි. එයි චක්කුස්ස උප්පාදෝපි පඤ්ඤායති වයෝපි පඤ්ඤායති එහි ඉදීමකුත් කියනවා වැය වීමක් ශ්‍රේවීමක් නිරුද්ධ වීමක් ගෙවීමකුත් කියනවා යස්සකෝපන උප්පාදෝපි වයෝපි පඤ්ඤායති යමක ඇතිවීමකුත් නැතිවීමකුත් කියනවා නම් ඈ අනිත් ආත්මය කියලා නිගන්න එතකොට නැතිවෙන්නේ මොකද්ද අත්තානේ උපජ්ජති වේදිකාති ඉත්තසේ මාගතං හොති මේ ආත්මයේනේ ඇති වෙන්නේ ආත්මයේනේ නැති වෙන්නේ කියලා කියන්නේ ඇහැ ආත්මයයි ආත්මය කියලා ගන්න එක සුදුසු නෑ ඇහැ ආත්මය නම් මොකද ඇහැ අනිත්‍යයට යන ඇහැ ඉපදෙනවා ඇහැ නැති වෙනවා එහෙම ඇහැ ආත්මය නම් ඇහැ අනිත්‍යයට යනකොට ඇහැ උපදිනකොට නැති වෙනකොට ආත්මයක් උපදිනවා නැති වෙනවා ඒක නිසා තස්මා ගන්න උපපජ්ජති සක්කුන් අස්සාතියෝ වදේ යමෙක් ඇහැ ආත්මය කියලා කියනවා නම් ඒක වැරදි බුදුරේ. ඉති චක්කුන් අනත්තා මෙන්න මෙලෙසයි ඇහැ අනත්මයි. චක්කු විඥානෙට කොහොමද කියනවා? චක්කු විඥානයෝ අස්සාතිව දෙය දන්න උපපද්ධතිය ඇහි පහළ වෙන සිට ආත්මය කියලා කියනවා නම් ඒක සුදුසු නෑ. මොකද හේතුව චක්කු විඥානස්ස උපාදෝ පඤ්ඤාන්ති වයෝපි පඤ්ඤායති. ඇහි පහළ වෙන සිතේ ඇතිවීමකුත් තියෙනවා නැතිවීමකුත් තියෙනවා. යස්සකෝපන උපාදෝපේ වයෝපගණ්ණායති අස්සාමේ උපජ්ජතිච වේතිකාත්ති විච්ඡස්ස ඊමාගතං හෝති මේ චක්ක විඥානයේ ඇතිවීමක් සහ නැතිවීමක් තියෙනකොට චක්ක විඥානයේ ආත්මන ඒ ආත්මෙත් ඇතිවීමක් සහ නැතිවීමක් තියෙනවා තස්මාතන්න උපපජ්ජති චක්ක විඥානං අස්සාතියෝ වදේ ඇහැයි පහළ වෙන සිත ආත්මය කියලා යම් කියනවනම් ඒක ඒ නිසා සුදුසු නෑ ගැළපෙන්නේ නෑ ඒක වැරදි. ඉති චක්ක විඥානං අනිච්චා අනාත්තා. මේ මිනස ඇහි පහළ වෙන සිතක් අනාත්මයි. මේ බුදු වදන ප්‍රායෝගික ඇසින් අපි අත්දකින්නට යන්නේ. අනිත්‍ය සංඥාව තුළින් ධර්මා ඉස්සලති අනිත්‍ය සංඥා අනිත්‍ය සංඥෝ වික්කවේ වික්කනෝ අනත්ත් සංඥා සංඛාතිකේ අනිත්‍ය සංඥාව තුළින් මහණෙනි ඒ අනිත්‍ය සංඥාව දකින කෙනාටයි අනත්ත් සංඥාව පිටන්නේ කියලා අනාත්මයි අනාත්මයි කියලා සිතන විශ්ලේෂණය නෙවෙයි අවබෝධය තුළින් අනාත්ම වන ආකාරයේ පත්‍යස්ස කරගන්නේ එතකොට දැන් මොන අපි අර කලින් කියවා ඇහැට සම්බන්ධ වූ සියලුම ධර්ම අනිත්‍ය වශයෙන් දැකලා ඒ ඉන්ද්‍රිය හය හය පැත්තකට කොටස් කෑටේ කිරියක් කපන්නාසේ කොටස් කෑකට වෙන් කරලා පැත්තකට දැමුවාට පස්සේ ශූන්‍යතාවය බලන්නට පුළුවන් කියලා. ශූන්‍යතාවය දැක්කට නිවන එතන නෙවෙයි මෙහාට වැඩ කරන්නට තිබෙනවා. එතකොට ඒ ශූන්‍යතාවය දක්නට බැන්නා මේ ආත්මය ආත්මයක් නැති බව අනාත්ම ස්වરૂපය අපි දකිනවා. ඇහැ අනාත්මයි අනාත්මයි අනාත්මයි කියලා මෙන්නේ. මොකක්ද අනාත්මයි කියන්නේ? අපට ඕනෑ විදිහට ඇති වෙන ධර්මයක් නෙවෙයි. අපට ඕනෑ විදිහට පවතින ධර්මයක් නෙවෙයි. අපේ කැමැත්තට අනුකූලව නැති වෙන ධර්මයකුත් නෙවෙයි. ඇහැ ධාතු මාත්‍රයක් පමණයි. ඒ ධාතු මාත්‍රය පඨවි ධාතුව පඨවි ධාතුව පාඩියේ පවතිනවා. එහි පවතිනවා. වායෝ ධාතුව වායෝ ධාතුවේ පාඩියේ පවතිනවා. ඇහි පවතින තීජෝ දහත්වත් එලෙසින්මයි අනිත් දහතු කොටසත් එලෙසින්මයි පවතින. ඒවා අපේ මමය මගේ ආත්මය කියලා ගත්තට ඒක තියෙන අපේ හිතේ. මේ ඇහි නෙවෙයි මේ ඇඟීම තියෙන්නේ අපේ හිතේ. එම නිසා මේ ඇහැ විතරක් අර සිතින් අයින් කළා නම් එහෙනම් අපේ මේ ඇඟේ ඇහැ මගේ මගේ ආත්මය කියන හැඟීම් අයින් කළා නම් ඇහැ ධාතු මාත්‍රයක් පමණයි. ඇලේ තියෙන්නේ මොනවද? පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු. ඇලේ තියෙන පඨවි ධාතුවත් මම නෙවෙයි, ආත්ම නෙවෙයි. හේතුව මොකද? ඇහැ නිට්ටිය නම් ඇහි තියෙන පඨවි ආපෝ තේජෝ ධාතු නිට්ටිය නම් ආත්ම කියලා කියන්නේ. දැන් අහ මම කියලා මගේ ආත්මය කියලා ගන්නවා. පුංචි කාලේ තිබුණා කියනක මගේ ඇහැ නිල් පාටයි, දීතුක ගෝල වගේ තීත්‍යමත් විනිවිද දක්නා පෙනීමක් තියෙනවා. හොඳ දෝරක්. හොඳට පෙනෙනවා. දැන් අවුරුදු 35 40 වෙනකොට ඉතින් අඳිටිත් ඇති වෙනවා. ඇලේ පෙනීමත් දුර්වල වෙනවා. ඇලේ බොර පාට ඇති වෙනවා. නිල් පාට නැති වෙනවා. ඒ කාලේ තිබුණු ඇහැ ආත්ම නම් මෙලෙස නිරන්තරයෙන් වෙනස් වෙනකොට ඒ කාලේ තිබ්බ ආත්මයක් නැති කියලා. ඒ කියන්නේ ඒ කාලේ තිබ්බ ඇහැ නැහැ නේද? කුංචි කාලේ තිබ්බ ආත්ම ඇහැ ආත්ම නම් දැන් වෙනකොට ඒ ආත්මෙ නැහැ. ඒක තේරෙනවා. මේ අනිත්‍ය සංඥාව තුළින් තමයි අනත්ත් සංඥාව පිහිටන්නේ. ඇහැ අනාත්මයි අනාත්මයි අනාත්මයි. එතකොට මේ පරිබාහිර ඇහැට පේන රූප ඒක නම් ඔක්කොම එක දුගෙහිටම අරගෙන අපට අනාත්මයි කියලා පැත්තකින් කියන්න පුළුවන්. මොකද මම නෙවෙයි, මගේ නෙවෙයි, පාහැරනේ. මා ඊයේ දුරද ප්‍රකාශ කළේ මේවා මේ ආගන්තුක වශයෙන් බලන්නද කියන. ආගන්තුකේ ඇහැට ආගන්තුකයි ඔක්කොම රූප. ඒක නිසා ඒ ආගන්තුක පරිබාහිර රූප ඔක්කොම මම නෙවෙයි, මගේ නෙවෙයි කියලා ආත්ම නෙවෙයි කියලා අයින් කරන්නට අපිට පුළුවන්. එහි පහළ වෙන චක්ක විඥානය මම නම් ඒ චක් විඥානය මගේ ආත්මය නම් චක් විඥානය නිරුද්ධ වෙනකොට මගේ ආත්මයක් නිරුද්ධ වෙනවා එහෙමනම් මෙතන ආත්මයක් කියලා ගන්නට ඉතුරු වෙන ශේෂුන් දෙයක් නැහැ ඒ නිසා චක් විඥානය අනිත්‍ය නිසාම අනාත්මයි අනාත්මයි අනාත්මයි එන්න එතකොට චක්ක සංපස්සේ සබ්බ සංකල්පයක් ගන්න අනාත්ම වශයෙන්. ඇයි ඇයි රූපයේ ගැටීම නිසා දක් විඥානය තියෙනවා. ඒ තුනේ ගැටීම නිසා ස්පර්ශයක් ඇති වෙනවා. ඒ ස්පර්ශය තමයි මේ අනාත්ම කියලා ගන්න. චක්කු විඥානේ අනාත්ම නම් ඇහැ අනාත්ම නම් ඇහැට පේන රූප අනාත්ම නම් ඒ තුලින් ඇති වෙන චක්කු සංකල්පයේ ආත්මෙ ඉන්නට කියාවන්නේ අපට ඕන විදිහට නෙවෙයි ඇහි ස්පර්ශය පහළවන්නේ. අපිට ඕන විදිහට නෙවෙයි පවතින්නේ. අපිට ඕන විදිහට නෙවෙයි නැතිවන්නේ. ඒවා හේතුන් නිසා ඇති වෙනවා හේතුන් නැති වෙනට නැති වෙන ධර්ම. මේක අනාත්මයි. අපිට ඕන විදිහට නෙවෙයි. ඇහි පහළ වෙන යම් කිසි සංඥාවක් තියෙනවා නම් අපේ තියෙන අවිද්‍යාව තිබෙන නිසා. ඔය අපේ කැමැත්තට නෙවෙයි. අපි අකමැති වුණා නරක මිනිහෙක් දකින්න තරහ එනවා. අපි අකමැති වුණා තේමියා නරක මිනිහෙක් වශයෙන් තමයි සංඥා වෙන්නේ. මොකද අවිද්‍යාව තියෙන නිසා. අපි අකමැති වෙන ලස්සන කෑන්තාවක් දැකලා ලස්සනයි කියලා හිතනවා කියන කුත්තරුනේ. එයා ඒක ඇති කරගන්න අකමැති වුණත් ඒක නෑ ඒක ඇති වෙනවා. අපේ හැඟීමකට අනුකූලව නෙමෙයි පක්ෂයන් ඇති වෙන සංඥාවන් ඇති ගන්න වේදනාවන් ඇති ගන්න. වේදනාවල් මේ විදිහට අනාත්මයි අනාත්මයි සංඥාවල් අනාත්මයි මේ විදිහට බලනයි කියන්නේ අර ඉස්සෙල්ලා කියපු කරුණු ටිකන විතක්කය අනාත්මයි, විචාරය අනාත්මයි, සංහාව අනාත්මයි, සංචේතන අනාත්මයි. කනකත් ඒ විදිහට බලන්න. දැන් අර ඒ විදිහට ඇහැ කන නාසය දිව ශරීරය සම්බන්ධ වූ එකේ ඉන්ද්‍රියට ප්‍රතිබද්ධ වූ සියලුම ධර්ම අනාත්මයි අනාත්මයි කියලා හොඳට අවබෝධ කරගන්න. අනිත්‍ය තුලින් අනිත්‍ය නිසාම අනාත්මයට යන ආකාරය පැහැදිලිව අවබෝධ කරගෙන අර තේක්කිරියේ කෑලි 6 12කට කපනවා වගේ මේ තේර කෑල්ලක් තව දෙකකට කපනවා. මොකද්ද? ඇහැට සම්බන්ධ වූ සියලුම දේවල් අනිත්‍යයි අනාත්මයි ඒක හැබැයි. සමාධිමත් සිතකින් මේ කරන්න පුළුවන් කරන්න බැරි නම් මා කියන්නේ. කනට පහළ වෙන සියලුම කනතුලින් ඇති වෙන සියලුම ධර්මතා අනිත්‍යයි, එබැවින්ම අනාත්මයි කියලා ඒකත් අයින් කරනවා. මේ විදිහට නාසය දේව ශරීරය සහ මනස කියන සියලුම ඉන්ද්‍රයන්ට ඒ ඒ ඉන්ද්‍රයන්ට ඉන්ද්‍රයන්ට ප්‍රතිපද වූ සියලුම ධර්ම අනිත්‍යය අනාත්මය කියලා අවබෝධ කරගෙන ඒවා අපේ සිතින් හය පැත්තකට අයින් කරනවා. අර කේක් ගෙඩිය හයකට කෑලි කපලා කෑලි හය පැත්තකට අයින් කළාට පස්සේ මැද කිසිවක් නැති හිස් බව දිස් වෙනවා වගේ මේ අනිත්‍ය සහ අනාත්මය හරියට අවබෝධ කරගෙන අපේ මේ ආයතන හය ඇස කන නාසය දිව ශරීරයේ මනස කියන ඒකට සම්බන්ධ වූ සියලුම ධර්ම සමග අයින් කළොත් අපට අපේ ශරීර නිමිත්ත නොපෙනී යන අහසේ සිට පාවෙන්නා බඳු ශූන්‍යතාවයක් ස්වરૂපයක් අත්දකින්නට පුළුවන් වෙනවා. මෙතන නිවන නෙවෙයි නමුත් නිවනට ලබා ගැනීමට සාධක වන ධර්මයක් මේ ශූන්‍යතාවය. මේක කෙනෙකුට අත්දකින්නට පුළුවන්. දැන් මේ දක්වා කියන්නේ ඇහැට ප්‍රතිබද්ධ වූ සියලුම ධර්මානිත්‍ය වශයෙන් දැකලා ඒ කොටස් අය වෙන් කරන්න තියෙන්නේ. ඒක හරි ගියේ නැත්නම් අනාත්ම වශයෙන් උත්බල්ලා අනිත්‍ය අනාත්ම දෙකම වශයෙන් බලලා අයින් කරන්නට. වෙන් කරන්නට හයිකයි. එහෙමත් බැරි වුණොත් මෙතන ඇහැට සම්බන්ධ වූ සියලුම ධර්ම නාම රූප දෙකක් වශයෙන් වෙන් කරනවා. කොහොමද? ඇහැ අනිත්‍යය අනාත්මයි කියුවා, රූප අනිත්‍යය අනාත්මයි කියුවා. ඇයි ඒ පහළ වෙන පඨවි ආපෝ තේජෝ වායු, රූපවල තියෙන පඨවි ආපෝ තේජෝ වායු අනිත්‍යය අනාත්මයි කියලා අපි අවබෝධ. ඒ ඔක්කොම රූපස්කන්ධේ. රූප ගොඩ. ඈ ඊට පස්සේ තියෙන ඔක්කොම ධර්ම මොනවද? චක්ක විඥානය කියනවා, චක්ක සංපස්සේ කියනවා, රූප සංඥා කියනවා රූප විතක්ක කියනවා රූප විචාර කියනවා රූප සංචේතනා කියනවා රූප සංහා කියනවා නොඑක ආකාර දේවල් මොනවද ඔක්කොම නාමස්කන්ධ අර 6 කෑලි හයක කැපුව කේක් කෑල්ල දෙකේක් කෑල්ල දෙකට කපනවා වගේ මේකේ තියෙන රූප කොට මෙන්න මේකේ තියෙන නාම කොට මෙන්න මොකද මේ අර කලින් ශෝණිතාවේ දැක්කේ නැත්තේ නාම රූප දෙක පරිච්ඡේද වශයෙන් වෙන් කරලා දැකීමට තරම් ඥානෙ දියුණු වෙලා නැති නිසා ඒ ඥානෙ දියුණු කරගන්නටයි මේක කරන්නේ ඉස්සෙල්ලම කරලා බලනවා හරියනවද කියලා පළවෙනි එකේ නෑ දෙවෙනි ක්‍රමයක් කරලා බලනවා එකක් හරියන්නේ නැත්නම් අපිට මේ නාම රූප දෙක ගැන පැහැදිලි අවබෝධයක් නැහැ. ඉතින් නාම රූප පරිච්ඡේද ඥානයවත් ඇතිලා නැහැ හරියට. ඒක නිසා අපි මේ නාම රූප දෙක වෙන් කර කර වෙන් කර කර බලන්නටයි මේ හදන්නේ. ඇහැයි රූපයයි රූපය ඊට පසුව ඒ ඇහැ හා රූපය සම්බන්ධ වී ඇති වෙන සියලුම ධර්මයන් නාමය කියලා ඒක නාම රූප දෙකකට වෙන්නේ. තේරෙනවද? කනේ පහළ වෙන කනයි කනේ පහළ කනට අරමුණු වෙන ශබ්දයි රූපයයි. ඒ නිසා කනේ පහළ වෙනවා නම් ශබ්ද ගැටීම නිසා පිටක් ඒක නාමය. පස්සයක් ඇති වෙනවා නම් ඒකත් නාමයක්. ඒක නිසා සංඥාවක් ඇති වෙනවා ශබ්ද සංඥාවක් ඒකත් නාමයක්. ඊළඟට ඉතින් වේදනාවක් ඇති වෙනවා නම් ඒකත් නාමයක්. වේදනාවට පස්සේ සංඥාවක් ඇති වෙනවා නම් ඒකත් නාමයක්. ඊට පස්සේ ඇති වෙනවා විචක්ෂයක්, ශබ්ද විචක්ෂයක්, ශබ්ද විචාරයක්, නැත්නම් ශබ්ද හේ සංචේතනා කියලා සිටුවේ ඔක්කොම නාමයක්. ඔක්කොම නාම වල. එන්න බින්දන දීනේ වෙන මොකක්වත් නෑ මේ නාම කොටයි මේ රූප කොටයි මේ නාම කොට ඒ දෙක දෙපැත්තට කඩනවා. ඉතින් හොඳට අවබෝධය. නාසයටත් එහෙම කරන්න පුළුවන් නේද? දිවටත් එහෙම කරන්න පුළුවන් නේද? කයටත් එහෙම කරන්නට පුළුවන්. මනසදී මනසේ රූපේ වශයෙන් ගන්න හදවත් රූපේ වස්තු රූපේ. අනිත් ඒවා ඔක්කොම නාමස්කන්ධ. මෙන්න මේ නාම රූප දෙක හරියට බෙදුවට පස්සේ ඇහැට පහළන ඔක්කොම ධර්ම වල මෙන්න නාමයේ මෙන්න රූපේ කනට පහළන ඔක්කොම ධර්ම වල මෙන්න නාමයේ මෙන්න රූපේ කියන මේ විදිහට මේ ඉන්ද්‍රිය සම්බන්ධ වූ නාම රූප දෙක පැහැදිලිවම දැක පැහැදිලිවම සිතින් දෙකට දාන. අන්න එවිට අර කලින් කියපු හිස් බවකට අත්දකින්නට පුළුවන්. තේරුණා? ඒකත් පැහැදිලිවම තවත් ටිකක් වැඩ කරන්න. මොකද මේ අපේ ප්‍රඥාව දිනු වෙලා නැහැ. අවශ්‍ය කරුණු ඒ தත්ත්වය උදා වීමට අවශ්‍ය කරුණු සම්පූර්ණ වෙලා නැහැ. එහෙමනම් ඉතින් මේක අපි රූපස්කන්ධය අනිත්‍යයි වේදනාව අනිත්‍යයි දුක යනාත්මයි සංඥා අනිත්‍යයි දුක යනාත්මයි කියන්නේ කලින් මෙනෙහි කරන මේ එක එක ඉන්ද්‍රියක් තුළින් පංචස්කන්ධය ඇති වෙන ආකාරය ඒක අනිත්‍ය අනාත්ම භාව ඊළඟට බලන්න කොහොමද ඇහැයි රූපයයි එක රූපස්කන්ධය හරිද ඊට පස්සේ යම් කිසි ඒක නිසා ඇතිවෙනා නම් විඥානයක් ඒක මොකද්ද? නාමස්කන්ධය පංචස්කන්ධය මේ ගන්නේ විඥානස්කන්ධය. ඈ ඊට පස්සේ යම් කිසි වේදනාවක් ඇතිවෙනා නම් ඒක මොකද්ද? වේදනාස්කන්ධය. රූපය අරගෙන යම් කිසි සංඥාවක් ඇතිවෙනා නම් මොකද්ද ඒක? සංඥාස්කන්ධය. ඊට පස්සේ ඒකේ අල්ලගෙන විචක්කාරේ විචාර හරි සංනා හරි සංචේතනා හරි මොනවා හරි පිළිය තියෙනවනම් ඒ ඔක්කොම මොනවද සංස්කාර ස්කන්ධය මේ ඇහැට රූපේ ගැටීම තුලින් පංචස්කන්ධයම ඇති වෙනවා පංචස්කන්ධයම නැති වෙනවා එහෙනම් කනට ශබ්දයේ ඇසීම තුලින් පංචස්කන්ධයම ඇති වෙනවා පංචස්කන්ධයම නැති වෙනවා නාසයට එහෙමයි දිවටත් එහෙමයි ශරීරයට තියෙනයි මනසට තියෙන. අර කේක් ගෙඩිය කෑලි හයකට කපු කේක ඉස්සර දෙකට කපලා බැරි නිසා අපි කොටස් පහකට එක එක කෑල්ල කපනවා. පොඩියට පොඩි ලෑගු කොටස්සන්න බර වැඩියට කෑල්ලක් අයින් කරන්නට දෙකකට කපලා බැලුවා අයින් කරන්න. එතකොට පහසු වෙන්නේ නැහැ. දෙකකට කපලා බලනකොට අයින් කරන්න බර වැඩි නිසා කෑලි පහකට කපනවා. තේරුණා? එතකොට පොඩි කෑල්ලක් අයින් කරන්න දෙස්ටි. ඈ එතකොට එහි යම් කිසි ඇහැට සම්බන්ධ වූ අනියුක්ත වූ ධර්මතා ඇත්නම් මේ සියලුම ධර්ම අනිත්‍ය අනාත්මය කියලා පැහැදිලිව අවබෝධ කරගෙන ඒක නාම රූප වශයෙන් බලලා මෙන්න මෙතන තියෙන පංචස්කන්ධය මේ පංචස්කන්ධය මෙලෙසින් අනිත්‍යයට යනවා මෙලෙසින් අනාත්ම වෙනවා අනිත්‍ය තුලින් අනාත්මය දකින්න කලින් කියන්නේ මේ ධර්ම දේශනාව අහන්න දවස් ගානක් තිස්සේ නැත්තම් මේ ඇයිට කියන්නේ මොනවද කියලා තේරෙන්නේ අපි කියන මුගව ධර්ම දේශනා මේ ඇයට මේ කියනකොට කිසි කෙනෙකුට වැටෙන්නේ මම මේක කීප දෙනින් නැමිට කියව. වෙන දෙයක් මේ සති සංකජඤ්ඤය ගැන දේශනාවක් කළා මෙතන හිටපු ලොකුම හොත මහත්තයෙක් මට ඇවිල්ලා කියනවා ඔබ වහන්සේ කියනකොට දේශනාව කිය කැටි වැඩක් නැහැ කියලා ඉතින් මම ගෙදර ගිහිල්ලා ඉයර්ෆෝන් එක දාලා තියෙනකොට ස්වාමීන් වහන්සේ මුතු මිනිස් වගේ අපිට ඒකේ වටිනාකම අගේ කියලා දෙම කරන්නට බෑ. ඇයි ඔබ වහන්සේක මඟදී නතර කරේ? එහෙම ඒ මට ඇවිල්ලා කියන මං ගැන මානිකට ආඩම්බරයකට කියලා නෙවෙයි. මේ කියන ධර්ම වල අගය මේ පින්වත් ඇයට කියපු ගමන් අවබෝධ වන්නේ නැහැ. අවබෝධ වන්නට නම් ඒක පැහැදිලිව හොඳට සමාධිමත් සිතකින් අහන්න අහන්නට අර මණික්කටයක් කොහොමත්නම් දාන්න වාරට දීප්තිමත් දීප්තිමත් පැදලෙනවා වගේ. මේ කියන ධර්ම දීප්තියෙන් දීප්තියටපත් වෙනවා. ප්‍රභාස්තර වෙනවා. අවබෝධ වෙනවා. ඒක නිසා මේ ගැසට් ඇති නැවත නැවත අහන්න මේක දැන් එකපාරට තේරෙන්නේ නැත්තම්. දවස් 3-4ක් හරි ආනකොට අද ඇහුවට වැඩිය තරමක් දුරට හිත තේරෙයි. හිතට වැඩිය අනිත්ට තේරෙයි. එතකොට දැන් මේ පංචස්කන්ධයම ඇහැතුලින් ක්‍රියාත්මක කරන ආකාරය පංචස්කන්ධයම ඇහැතුලින් ඇති වෙලා නිරුද්ධ වී යන ආකාරය දකින්නේ පංචස්කන්ධයම එම නිසා ඇහැකින් ඇහැතුලින් ඇති වෙන පංචස්කන්ධයේ අනාත්ම වන ආකාරය දකින්නේ තේරෙනවද කනකට ඒක ඕන නම් අපිට පුළුවන් කනයි සද්දයයි ආපුවම ඔන්න රූපස්කන්ධයේ සද්දේ නිරුද්ධ වෙනානේ. අනත් මොහොතින් මොහොත පටේ ආදී ධාතු වෙනස් වෙනානේ. ඔන්න ඒක වෙනස් වෙන නිසා අනිත්‍යයි. ඒ අනිත්‍ය නිසා මේක අනාත්මයි. ආත්ම කියලා ගන්නට ඒක ගන්නට ඉක්මෙන්නේ නැහැ. අනිත්‍යද යන නිසා. ඊට පස්සේ කණේ පහළන යම් සිතක් තියෙනවා නම් ඒක විඥානස්කන්ධේ. ඒකේ යම් සංඥාවක් ඇති වෙනවා නම් රූප ශබ්ද සංඥාවක් ඒක සංඥාස්කන්ධය. ඊළඟට ඒ සද්දේ ගැටීම නිසා යම්කිසි වේදනාවක් ඇති වෙනවා මෙන්න වේදනා ස්කන්ධේ ඒ සද්දේ අරමුණු කරගෙන යම්කිසි විතක්කයක් හෝ විචාරයක් හෝ සංචේතනාවක් හෝ සංනාවක් හෝ කවර ආකාර සිතුවිල්ලක් මනසට නැගෙනවා නම් ඒ සියල්ලම සංස්කාර ස්කන්ධේ එන්න මෙන්න මේ ස්කන්ධ පංචකය ස්කන්ධ පහ කොටස් පහ අපි ඇහැ තුලින් ක්‍රියාත්මක වන ආකාරය දකිනවා කන තුලින් ක්‍රියාත්මක වන ආකාරය දකිනවා නාසය තුළින් දිව තුළින් ශරීරය තුළින් මනස තුළින් මේක ක්‍රියාත්මක වන ආකාරය දකින්න. දැක්කාට පසු ඇයි ඇති වෙන්නේ මෙන්න මේ මේ ධර්ම කොටස් මේවා නාම මේවා රූප මේවා අනිත්‍ය මේවා අනාත්මයි මෙන්න පංචස්කන්ධේ මේ කානිත්‍යය අනාත්මයි. නාසයේත් එහෙමයි දිවෙත් එහෙමයි ශරීරයේත් එහෙමයි මේක හරියට අවබෝධ කරගෙන අර ටික කොහොම සිටින් අයින් කරනවා. සමාධිමත් සිටින් පක්ෂකට සිටින්න දාන. එතකොටත් අපිට අර කියපු ශූන්‍යතාවය දකින්නට පුළුවන්. ප්‍රායෝගික වශයෙන්වත් දකින්නට පුළුවන්. මේකත් කරන්න බැරි නම් ඉතින් ඒක තව ටිකක් හදන්න වෙනවා. මහත් ආය දහතු වශයෙන් ඊළඟට බලන එකක් දැන්. ඉතින් ඒක දීර්ඝ වශයෙන් කියන්නේ දැන් වෙලාව නම් මේකත් පිට වෙනවා. ඒකට දිගින් දිගට යන්න අවශ්‍ය නැහැ. ධාත වශයෙන් බලනවා, පටිච්චසමුප්පාද වශයෙන් බලන මේ සංග්‍රහය තියෙනවා ඔකතරන ආකාරය. අපි මේ දෙක විතරක් ඇති දැනට නාම රූප වශයෙන් සහ පංචස්කන්ධ වශයෙන් දැලීම. දැන් මේ දක්වා අපි ප්‍රකාශ කරේ වෙන මොකක්වත් නෙමෙයි. මේ තින්වත් අය මාස දානත් ඉස්සේ භාවනාවට වින් වින් වශයෙන් ගත්තු අරමුණු සියල්ලම එක එක ඉන්ද්‍රියට සම්බන්ධ කරලා ඒ ඉන්ද්‍රිය තුලින් ඒවා ගලාගෙන යන හැටි දැකලා ඒවේ අනිත්‍යතාවයත් ඒවේ අනාත්මතාවයත් වටහා ගන්න එකයි අපි සාකච්ඡා කළේ. මේදී පැහැදිලිවම අපට අවබෝධ වන්නේ පංචස්කන්ධ ලෝකය ක්‍රියාත්මක වන්නේ කොහොමද නැත්නම් පටිච්චසමුප්පාදයේ අපේ සංසාන තුල ඇති වෙවි නැති වෙවි යන්නේ කොහොමද කියන එක. හේතුඵල දෙකයි මේ අපි අදහන්නේ. මෙන්න ඊට පස්සේ අර ශූන්‍යතාවය වෙන දැක්කොත් ඒ නිහාට කටයුතු කළ යුතු ආකාර ගැන අපි නිරන්තරයෙන් ප්‍රකාශ කරලා තියෙනවා නැවත ප්‍රකාශ කිරීමට අවශ්‍ය නැහැ. එතකොට ඒ අනුව කටයුතු කරලා ආකාර රාශියක් තියෙන එකවර ආකාරයකින් කටයුතු කරලා අමාමා නිවන සාක්ෂාත් කරගන්නට පුළුවන්. එනිසා මේ පින්වත් අය සමාත පෙර පුළුවන් භාවනාවක නිරත වන්න ආස්වාස් ප්‍රාස්වාස් භාවනාව ආනාපාන කරන කෙනෙකුට ඒකම කරන්නට පුළුවන්. ඒ වගේම පින්දීන් ඇගලින් කරනවා නම් ඒකම කන සමාපවද කරන භාවනාවක් ඔබලක් වුණත් මෛත්‍රී කරුණා මුත්තාවක එක්ක හරි මොන භාවනාවක් හරි සීකුල් හරි ඒ භාවනාවෙන් මේ ඇයට නිර්සවන්නට නිදහස තියෙනවා. අපි මේක ප්‍රකාශ කළේ මේ දක්වා මේ අය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් සම්මස්නය කරපු ඒ භාවනා අරමුණු ඒක රාශී කරලා නිවනට යොමු කරන ආකාරයෙන් දෙදින් දැකිය යුතුද කියන ආකාරයයි අපි පෙන්වා දුන්නේ. එම නිසා මේ පින්වත් අයට හැකි කෙනෙක් නැත්නම් මේ ආකාරයෙන් භාවනා කරන්න, ඒකේ භාවනා කිරීම තුළින්